නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චිරප්පවාසින් කුරිසං දුරතෝ සුද්ධිමා ගතං ඥාතිමිත්තා සුවඤ්ඤාචේ අභිනන්දන්ති ආගතං කතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරං ගතං පුඤ්ඤානි පතිගන්හන්ති පියං ඥාතිං ව ආගතං ති ශ්‍රද්ධාවන්ති පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ගාථා දෙකක් මේ කියවුණේ. චිරප්පවාසින් පුරිසං දුරතෝ සොත්තිමාගතං දීර්ඝ කාලයක් විදේශ රටක ජීවත් වෙලා ධනය ධාන්‍ය යස ඓශ්වර්ය සැප සම්පත් බොහෝ සම්පත් එකතු කරගෙන සිය රටට යම් දාසක පැමිණෙනවා ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන් ත්‍යාගතං නෑදෑයෝද හිත මිත්‍රයෝද අසල්වැසියෝද මේ විදිහට සම්පත් වලින් පිරී ඉතිරි සියලට දෙන හිතවත් ඥාතිවරයා පිළිගන්න බොහෝම ආදරෙන් පිළිගන්න. ගම නගරයේ සරසනවා, පාරවල් සරසනවා, යාන වාහනේ පෙරහැරවල් හදා ගන්නවා. කෑම බීම මේවා වැඩි වැඩියෙන් සම්පාදනය කරගන්න මහත් උත්සවයක් පවත්වනවා. උත්සවයක් පවත්වමින් ඒ දීර්ඝ කාලයකින් සේරටට එන සම්පත් වලින් පිරී ඉතිරී ගිය ඥාතවරයා පිළිගැනීමට ගම්වැසියෝ රටවැසියෝ සූදානම් වෙනවා. මේක නිදසුණක්. අද කාලෙත් එහෙමයි. තතේව කතකුඤ්ඤම්පි අස්මා ලෝකා පරං ගතං ඒ වගේම කළ පින් නැත්තා වූ කෙනෙක් මේ භවයෙන් මතු භවයකට ගියේ නම් පුඤ්ඤානි පටිගන්හන්ති පියං ඥාතින් ආගතං ප්‍රියමනාප ඥාතිවරයෙකු පිළිගන්නාසේ තමා කරගන්නා ලද කුසල සම්භාරය ඒ පරිලෝය යන ධනදී තමන් පිළිගනු ලැබෙනවා කියන එකයි මේ ගාථා දෙකේ තේරුම. දිනක් මුගලන් මහරහතන් වහන්සේ දේවචාරිකාව යෙදී සිට කාරණයක් දැක්කා. මුගලන් මහරහතන් වහන්සේගේ සිරිතක් තියෙන වරින් වර අපායට වඩිනවා වරින් වර දෙව්ලොවට වඩිනවා. අපායට වැඩම කරලා ඇවිත් බුදුරජාණන් වහන්සේට අපායේ තොරතුරු කියනවා. බුදුරජාණන් වහන්සේ නොදන්නවා නෙමෙයි. සියල්ල දන්නවා. මේ දැනගෙන තිබෙද්දී මේ පණිවිඩ කියන්නේ ධර්ම දේශනාවන්ට මාතෘකා පිණිසයි. ඒ කියන්නේ අපායට වැදලා අපායේ ගිලිනි වෙලා ඒ නිවිසතුන් එක්ක කතා කරනවා. තමන් මොන විදිහේ පාප කර්මයක් කළාද මේ දුක මිදෙන්නේ? කොච්චර කලක් මේ දුක මිදිනවද? මේ අපායට එන්නේ ඉස්සර මනුලව කොහෙද කොතනද වාසය කරේ මොනවද කළ කුසල් ලකුසල් මේ ඔක්කොම අහනවා. ඔක්කොම අහගෙන ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ සිව්වනක් විසේ ඉදිරියේ මේක කියනවා. ඒනොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලානේ මේක මම බුදු වෙන දාසේ දැක්කා. මම මෙතෙක් කිව්වේ නැත්තේ සාක්ෂිකාරයෙක් ඕනනේ ඒවා විශ්වාස නොකළොත් කෙනෙක් ඔහුට අකුසලයක් වෙනවා. දැන් ඉතින් සාක්ෂිකාරයෙක් වශයෙන් මොග්ගල්ලාන ඉස්තරයන් වහන්සේ ඉදිරිපිට මා මේ දුටු දේ මේ ඇසූ හැටියට මම විස්තර කරනවා කියලා ධර්ම දේශනා කරන අකුසල පැත්ත සම්බන්ධ කරුණු පහදා දෙමි. ඔය වගේම දෙව්ලොවට වැඩම කරලා චාතුරු මහරජික තාවතින් සාදී දෙව්ලොව එක එක දෙවියන් එක්ක කතා කරනවා. දෙවියන් එක්ක කතා බස් කළත් මනුලෝදී කළ කුසල ධර්මයන් ගැන සීල විස්තර අහගෙන එන බුදුරජාන් වහන්සේට කියනවා. ඒ දෙව්ලෝ විඳින සම්පත් ගැන කියනවා. ඒ වක්තාවේ සරුවක්ඥන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ශාක්ෂිකාරයෙකු වශයෙන් ඉදිරිපිට තියාගෙන සිවණක් පිළිසර ධර්ම දේශනා කරනවා. මේ දෙයට අපායේ විස්තරයි දෙව්ලෝ විස්තරයි නිතර නිතර අහන මිනිසයන් අකුසල කර්මයන්ගේ ඵල විපාකත් කුසල කර්මයන්ගේ සැප විපාකත් තේරුම් අරගෙන අකුසලයන්ගෙන් වැළකීලා කුසල කරන්න පෙළඹෙනවා පමණක් නෙමෙයි මේ වෙනස් වෙන ලෝකයෙන් ඈතර වෙන්නත් ප්‍රතිපatti පුරන්න ඉදිරිපත් වෙනවා ඒක දෙලොවටත් නිවනටත් උපකාරී වෙනවා මෙන්න මෙහිම ධර්ම සේවයක් මුගලන් මහ රහතන් වහන්සේ සිදු කළ ජීවිතය අවසාන දක්වාම එනිසා උන්වහන්සේට මේ තීර්ථකයන්ගෙන් මහා විපතක්ද වුණේ තීර්ථක වෛර බැඳ ගැත්තේ බුදුරජාණන් වහන්සේට මුකුත් කරන්න බෑ මේ මුගලන් ස්තරයන් වහන්සේට යමක් කරන්න පුළුවන් කියලා උන්වහන්සේට සතුරු කරදර ඇති කළානේ මුගලන් හාමුදුරුවෝ නිසා තමයි මේ බුද්ධ ශාසනය බැබලෙන්නේ උන්වහන්සේ තමයි මේ අපායට දෙව්ලොවට ගිහිල්ලා මේ පණිවිඩ ගෙනත් කියන්නේ එනිසා මේ තැනැත්තන් ඝාතනය කරන්න ඕනි කියලානේ අර හොරුන් අල්ලස් දීලා ඝාතනය කරන්න සැලැස්සුවේ ඒ වගේ සිද්ධියකුත් වුණා. ඒක උන්වහන්සේගේ කර්ම විපාකයක් තිබිච්ච නිසා. එක දවසක් මුලන් මුගලන් මහ රහතන් වහන්සේ තවුස්සා භවනයේ සරිසරනකොට දිව්‍ය රාජයක් නැමැති දෙවඟනන් දහසක් ඇති කිස්සදුන් රන් විමනක් තිබුණා හම්බ වුණා. මේ රන් විමන සමීපයට වැඩලා සමීපේ ඉන්න දෙවියන්ගෙන් දිව්‍ය දිව්‍යාංගනාවගෙන් ඇහැවා මේ විමානේ කාගේද? මේ විමානේ කාටද මෙතන පාලනේ කවුද මේකේ අධිපතියා කියලා. එතකොට සමීප දිව්‍ය විමානවල දෙවියොයි මේ දිව්‍යාංගනාවෝයි කියලා ස්වාමීනි මේ විමානයේ අයිති කරුතාව මනුලව පින්දහම් කරනවා. තා මනුලව ජීවත් වෙනවා. මේ ජීවත් වෙන මේ පුණ්‍යවන්තයා බරණස් නුවර ජීවත් වෙන නන්දිය කියන දානපතිය තමයි සිටුවරේ. මේ නන්දිය සිටුවරයා දුගී මගේ අසරණයන්ට අනාථ පින්ඩිකේ සිටවරයා වගේ දන් වැටක් පවත්වනවා දිනපතා. වෙනදාමින් ධනෝපායනය කරමින් දන් වැට පවත්වනවා. බුද්ධාගමත් වළඳගෙන බුද්ධ ශාසනයේ බොහෝම උපකාරී වෙමින් පින්කම් කළා. ඒ අතරත සතර දිගින් වඩන සංඝයා උදෙසා සතරස් ආවාසයක් කරවලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට අතපැන් වඩා පූජා කළා. මෙන්න මේ පූජා කරන දවසේ තමයි මේ රන් විමන පහළ වුනේ. නිසා මනුලෝ පින්කම් කරනකොට දෙව්ලොව මේ ප්‍රතිඵල පහළලා තියෙනවා. ස්වාමීනි ඒ නන්දිය උපාසකතුමාට කියන්නේ නැති බඳුනක් වාගේ ওই මිනිස්සුර අත්තර දාලා සම් බඳුනක් වගේ මේ දෙව්ලොවට එන්න කියලා අපේ පණිවිඩය කියන්නයි කිව්වේ. මෙන්න මේකයි මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ දැන් උපණවිදේ. අසා සිටියේ මෙහිමයි. ස්වාමීනි මනුලව කුසල් කරද්දී දෙව්ලොව ඵල විපාක පහළ වෙනවද? දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන කල්පලුක්ස දෙව් පිරිස පහළ වෙනවද? එතකොට බුදුරජාන් වහන්සේ ආසා සිටිය මොග්ගල්ලාන මගෙන් අහන්නේ මොකටද? තවම සියසින් දැක්ක මේ දේ සිද්ධිය. කියනකොට ඒ ස්වාමීනි මෙන්න මෙහෙමයි මම දැක්ක දේ කියලා ප්‍රකාශ කළා. එවෙලාවේ සරුවක්යන් වහන්සේ මේ ගාථා දෙකින් ඒ රැස්ව සිටියේ සිව්වනක් පිරිසට ධර්ම දේශනාවක් කළා. චිරක්කවාසින් පුරිසං දුරතෝ සොත්තිමාගතං ඥාති මිත්‍යා සුහජ්ජාචේ අභිනන්දන් තියාගතං බොහෝ කාලයක් විදේශගතව අධ්‍යාපනයෙන් දිනු වී ධන දාන්‍ය අසීතුරු සැප සම්පත් බොහෝසෙන් හම්බ කරගෙන සිය රටට යම් දාසක එනවලු සිය රට වාසී සිය ගම් වාසී නෑදෑයෝ හිත මිත්‍රයෝ අසල්වැසු එකතු වෙලා බොහොම ගෞරවයෙන් එතුමා පිළිගන්නවා එතකොට ඒ පිළිගන්න ඔහු යෙදුනේ ඔහු බොහොම දියුණුවටපත් වූ කෙනෙක් නිසායි. ඒ කියන්නේ මත්පැන් බීලා දුරාචාර නානා ප්‍රකාර දෙයින් ජීවිතේ හානි කරගෙන කෙනෙක් වෙනවා නම් කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ ආවද කියලා අහන්නේවත් නැහැ. ඒ මොකද පිළිකුල් කරනවා. එහෙම නෙමෙයි Taman උසස් ජීවිතයක් ගත කරලා හොඳ ගරුත්වයක් රටේ ඇති කරලා උපන් ගමට උපන් රටට පවා ගෞරවයක් ඇති කරලා ධන දාන්‍ය ඇසෙසුරු සම්පත් වලින් ආඩ්‍ය වෙලා සිරට දෙනකොට තමයි හැමෝම ගෞරවයෙන් පිළිගන්නේ. ඒ වගේ මනුලොවදී යම් කෙනෙක් අකුසල් කරගෙන තිබුණා නම්, පස් පව දස අකුසල් කරගෙන තිබුණා නම්, ඔහු පිළිගන්නේ පිනක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔහු පිළිගන්නේ ඉදිරිපත් වෙන්නේ මහා අකුසල කර්මයන්ගේ ඵල විපාකයි. ඔය ඉතින් දුගතියට ප්‍රපාතයට වැටෙනවා. නමුත් මන්ලවදී උසස් කුසලයන් කරගෙන පස්පවයෙන් වැළකී දසා කුසලයෙන් වැළකී නිතිප්‍රාන්සිය ගකිමින් පෝයාට සීල් රකිමින් සිව්බඹ විහෙරණ වැඩමින් දාන සීල භාවනාදී බොහෝ කුසල් රැස් කරගත්තා නම් අර විදේශ රටකට ගින් විශාල ධන දානීය අසේසිරු සම්පත් දිනු කරගත් කෙනෙකු වගේ ਉਹ මහා ධනවත් කෙනෙක්. කොයි විදිහේ ධනෙන්ද ධනවත් උනේ? මේ බාහිර වස්තුවෙන්ගෙන් නෙමෙයි. ශ්‍රද්ධා ධනෙන් ධනවත් කෙනෙක්. සීල ධානයෙන් ධනවත් කෙනෙක්. කිරියෝත්ප්ප ධානයෙන් ධනවත් කෙනෙක්. ශ්‍රුත ධානයෙන් ධනවත් කෙනෙක්. ත්‍යාග ධානයෙන් ධනවත් කෙනෙක්. ප්‍රඥා ධානයෙන් ධනවත් කෙනෙක්. මේ ආර්ය ධනස්කන්ධ හතකින් යතනත ධනවත් වූ කෙනෙක්. ඔහුගේ ධන දාන්නේ ඔක්කොම මේ ආර්ය ධනයන් බාටයි පමුණවා ගත්තේ. ආර්ය ධන සම්භාරය ඇතුවයි දැන් මේ පරිලෝ යන්නේ. ආර්ය ධන සම්භාරය ඇතුවගේ මේ පරිලෝ යනකොට අමුතුයෙන් කෙනෙක් නෙමේ පිළිගන්නේ ඉදිරිපත් ගන්නේ තමා රැස් කරගන්නා ලද කුසල ධර්මමයි ඒ තැනත්තා පිළිගන්නේ. ඒ කුසල ධර්මයන්ගේ ශක්තිය කොහොමද ඉදිරිපත් වෙන්නේ? දැන් මන්දව උපන්නා නම් හොඳ දෙමව්පියෝ. හොඳ ප්‍රතිරූපදේශ වාසයක්. හොඳ ඥාති පරම්පරාවක්. හොඳ සේවක සේවිකාවක්. නිරෝගී කයක්. සෞභාග්‍ය සම්පන්න ජීවිතයක්. එවාගේම හොඳ වෛද්‍ය වෛද්‍ය ප්‍රතිකාරයක්. කෑම බීම, ඇඳුම් පැළඳුම්, මේ ආදී හැම දෙයක්ම අර පුණ්‍ය විපාක වශයෙන් ඒතනත්තාව පිළිගන්නවා. ඒතනත්තාට උපකාරී වෙනවා. ඒතර මේක දෙවලෝ උපන්නත් එහෙමයි. දැන් දෙවලෝදී මනුලෝ කරන කුසල් වලින් අමුතු කෙනෙක් ඇවිල්ලා මවා දෙනා නෙමෙයි. Tamante සියල්ල පහළ වෙනවා. ඒ ධර්ම අනුකූලෝ කුසල ධර්මයන්ගේ ඒකට කියන පුණ්‍ය 이르දිය කියලා. පුණ්‍ය 이르ද බලෙන් පහළ වෙනවා. මේ දින තමයි කෙනෙකු සැපයෙන් සැපයට යන්නේ. මේකට කියනවා ජෝති ජෝතිපරායන කියලා. ජෝති ජෝතිපරායන කියන්නේ ආලෝකයෙන් ආලෝකයට යනවා. මනුෂ්‍ය ලෝකයේ ගත කෙලේ ආලෝකමත්ව. මනුෂ්‍ය ලෝකයේ ගත කළ ආලෝකයේ තමයි අර වාගේ නිතිපන්සිල් පොහොයාට ශීල රැකීම දාන ශීල භාවනාදී කුසල රැස් කර ගනිමින් සිතේ බලවත් කුසල ආලෝකයක් පැවතුණා. ඒ කුසල් ආලෝකයේ නිසා ඔහු ආලෝකමත් ජීවිතයක් ගත කරනවා. ඔහුගේ තබන තබන පියවරක් ගානේම ඔහු බොහොම සැපවත් ජීවිතයක්වත් මානසික වශයෙන් බොහොම සැපවත් සැහැල්ලු ජීවිතයක් ගත කරන්නේ. ඔහුගේ මරණාංශන්න මොහොතේදීද තමන් කරගන්නා ලද කුසල ධර්මයන් හරියට මුතු වැලක්, මණික් වැලක්, මල් දමක් දකින්න වගේ පේලියට පේලියට හිතට වැටෙන්න පටන් ගන්නවා. එයින් ඔහුට මරණ දුක පව අමතක වෙනවා. මරණාන්තික වේදනාව පව අමතක වෙලා බොහොම සැපවත් සිතින් ආලෝකයෙන් තවත් ආලෝකස්ථානයකට සම්ප්‍රාප්ත වෙනවා. මේක දෙවි කෙනෙක් කරන දෙයක් නෙමෙයි. ඉබේම සිදු වෙනවත් නෙමෙයි. Taman සිදු කරගන්න ලද ධර්ම ශක්තිය තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. එනිසා ඊළඟට ආලෝකමත් ජීවිතයක් ලැබුණහම ඒ භවයට ලැබෙන උපනිශ්‍රේ කියලා සම්පත්තියක්. උපනිශ්‍රේ කියන්නේ పూర్ව භවයේදී පුරුදු කරගන්නා ලද ගුණ ධර්මයි. పూర్ව භවයේ යම් තාක් ශ්‍රද්ධාව දියුණු කරගෙන තිබුණා සීලය දිනු කරගෙන තිබුණා හිරියොත් අප දිනු කරගෙන තිබුණා එවාගේම ශ්‍රතේ ත්‍යාගයේ ඥානෙ දිනු කරගෙන තිබුණා ඒවා මේ චිත්ත සංකාණයට බලවත් උපකාරයක් වෙනවා නැවත සද්ධා සීල සුත ත්‍යාග ඥාන හිරියොත් අප දිනු කරගන්න මේක තමයි උපනිෂයේ සම්පත්තිය කියන්නේ ඒ බලවත් උපනිෂයේ සම්පත්තිය පිළිහිට කරගත්තාම ආලෝකයෙන් ආලෝකයට ගිය ජීවිතය තවත් වාසනාවන්ත කරගන්න සමර්ථ වෙනවා මේට වඩා 10000 ගුණයකින් එතකොට ඒ තැනැත්තාට ඒ ලැබෙන ඒ ජීවිතයේ උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය ඊළඟ භවයට පිහිට වෙනවා. මේම භවයෙන් භවයට සප්තාරි ධනස්කන්ධයේ නැමැති කුසල ධර්මයන්ගේ ආලෝකයේ උපනිශ්‍රේ වීමෙන් භවයෙන් භවයට පුජ්‍යලයා උසස් බාටපත් වෙනවා. ඒ උසස් බාටපත් වෙන්නේ ওই ධර්මතා තුලින් තමන්ගේ සිතේ වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් වැඩිමින් තමයි මේ ඉදිරියට ඉදිරියට දියුණු වෙගෙන යන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට බෝධිපාක්ෂික ධර්ම 37 ඒ සිතේ වර්ධනය වේදවා. ඒතකොට දැන් මේ කියන දාන ශීල භාවනා ආදී කුසල ධර්ම, එවාගෙම සීල ආදී ප්‍රතිපත්ති ධර්ම මේවා දියුණු වෙන්නේ දියුණු වෙන්නේ සප්ත ආර්ය ධනස්කන්ධයෙන් ධනවත් කෙනෙක් වෙනවා. එවාගෙම බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් තමන් සුගතියට පමණක් නිවනට සමීප වෙනවා. මේමයි මහ බෝසතාණන් වහන්සේලා භව සංසාරයේ අඛණ්ඩව විත්තියේ ඒ කියන්නේ භවයෙන් භවයට තම තමාගේ රූපකය නික්ෂේප කරනවා. නාමකය චිත්ත පරම්පරාව වශයෙන් ඉදිරියට ගමන් කරනවා. නාමකය ගමන් කරනවා කියන්නේ ඉදිරියට යනවා නෙවෙයි. පරම්පරාව වශයෙන් එකින් එකට උපදිනවා. දැන් මේ ජීවිතයේ චුතිචිත්තේ නම් අන්තිම සිතේ ඊළඟට පටිසන්ධි සිතක් පහළවන්නේ දන්වැල පුරුක්කක් වාගේ සම්බන්ධතාවයෙන් යුතුවයි. වෙන කෙනෙකුගේ සිතක් අයෙතෙන් දෙකතු වෙන්නේ නැහැ. අද කාලේ සමහර දේශකයන් වහන්සේලා ලේඛකයන් වහන්සේලා සමහර පොත්පත් වල ලියනවා දේශනා කරනවත් අපට අහන්න ලැබිලා තියෙන එක එක්කෙනාගේ යම් කිසි කේයුගේ හිතට තව කෙනෙක් ඇතුල් වෙනවා කියලා. කවදාකවත් එහෙම සිදුවෙන්නේ නැහැ. මේක හේතුඵල සම්බන්ධතාවයෙන් යන හරියට එක වීතියක්. එක પરම්පරාවක්. ඒකට වෙන කෙනෙක් රින්ගන්නේ නැහැ. එක ශරීරයකට තව කෙනෙක් රින්ගන්නේ නැහැ. එහෙම කරන්නේ බුද්ධ වචනේ කොතනකවත් ඉඩක් කියලා නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියලා හරියට දන්වැල් කුරුක් පෙලක් වගේ එකින් එකට එකින් එකට හේතුවයි ඵලයයි හේතුවයි ඵලයයි සම්බන්ධ වෙමි යන චිත්ත පරම්පරාවක්. එක දවසක් බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉන්න කාලේ ශ්‍රාවකෙක් හිටියා ශාපි භික්ෂුව කියලා. මේ ශාපි භික්ෂුව දෘෂ්ටියක් ගත්තා. මොකක්ද මේ දෘෂ්ටියේ දීපංකර පාදමූලයේදී හිටියේ සුමේද පඬිතුයන් වහන්සේ තාපසයන් වහන්සේ තමයි මේ භවයෙන් භවයට ආවේ කියලා. භවයෙන් භවයට ආවේ සුමේද පඬිතුයන් වහන්සේවිල මේ බුදු උනේ. මේ සුමේද පඬිතුයෝ තමයි බුදු උනේ කියලා වික්ෂු සංඝයා වහන්සේ අතර කිව්වා. එතකොට උන්වහන්සේක වැරදි දෘෂ්ටියක්. මේක භික්ෂුන් වහන්සේලා තුන් හතර සැරයක් හෝ දෘෂ්ටි අත්හරින්නත් අත්හරින්නේ. අත්හරියේ නැහැ. පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට කැඳෙව්වා. කඳවලා මේ ප්‍රශ්නේ සාකච්ඡා කළා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ වදාලා සාපි ඔබ කියන මේ වචනේ මා කවදාකවත් නොකියපු වචනයක්. ඒ කියන්නේ මේ සුමේද පඬිතුයන් වහන්සේ තමයි මේ ඇවිල්ලා බුදුනේ කිව්වනම් ඒක වැරදි. එහෙම කියන්න එපා. කොහොමද මේක සිද්ධ වුනේ? සුමේද පඬිතුයන් වහන්සේ වශයෙන් හිටියේ දා ස්කන්ධ පහ එතන රූපස්කන්ධේ බහා ලැබුවා නාමස්කන්ධේ પરම්පරාවතය එකිනෙකාව නෙමෙයි. එදාතනෝ චිත්ත પરම්පරාවේ ඒ සිත නිරුද්ධ වෙනට ඊළඟ හිතක් ඒ සිත නිරුද්ධ වෙනට ඊළඟ හිතක් මෙහෙමයි භවයෙන් භවයට මේ චිත්ත પરම්පරාව ආයි. මේකට කියලා පටිච්ච සමුප්පන්න කියලා. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුව නිසා ඵලය හට ගන්නවා. අයිමත් හේතු නිසා ඵලය හට ගන්නවා. එහෙම නැත්නම් එක්කෙනෙක්ව කිව්වොත් ඒක වැරදි. ඒක ආත්ම දෘෂ්ටියක්. ඒක සාස්වත දෘෂ්ටියක්. ඒක නිසා එකක් හරින්නේ කියලා උන්වහන්සේ බොහෝම ගැඹුරු දේශනාවක් පැවැත්වුවා අලගත් පරියාය සූත්‍රය කියලා. යම් කෙනෙක් බුදුදහම ඉගෙන ගන්නවා වාද විවාද කරන්න, ලාභ සත්කාර ලබන්න, ජීවනෝපාය සඳහා. එමනම් ඒක විසගෝර නාගයෙකුට වලින් වලිගෙන් ඇල්ලෝ වගේ අන්තරාදායක විපත්තියක් එනවා. නිස්සාරණ පරියාප්තියෙන් ධර්මය හදාරන්නට ඕනේ. කියන්නේ ධර්මයේ අනුපිළිවෙලින් වටහාගෙන කෙලෙසුන් නැසන් නිවන් දකින්න ධර්මය ඉගෙන ගන්නට ඕනේ. ඒක නිවැරදි. භාණ්ඩාගාරික පරියාප්තියෙන් ධර්ම ඉගෙන ගන්නට ඕනේ. ඒ කියන්නේ රහත් වෙලා ධර්ම ඉගෙන ගන්න බුදු සසුන ආරක්ෂා කරන්න. එනිසා මේ අලගද්ද පරියායෙන් ධර්ම ඉගෙන ගන්න එපා කියලා බොහෝම ගැඹුරෙන් ධර්ම දේශනාවක් කළා මජ්ක්‍ධිම නිකාය අලගද්ද පරියාය සූත්‍රය කියලා. ඉතින් මේ අනුසලක බැලීමේදී මේ භවයෙන් භවයට මහ බෝසතාණන් වහන්සේ ඇවිල්ලා තියෙන චිත්ත පරම්පරාව. එක කෙනෙක් ආවා නෙමෙයි. එක ආත්මයක් ආවා නොවේ. එතකොට මේ විදිහට තමයි මේ උපනිෂ්ඨය කියන වචනයෙන් අපි හඳුන්වන්නේ. මේ උපනිෂ්ඨයට සම්බන්ධ වෙන කර්මය කියන මේ ශක්තිය. කර්මය කියන්නේ කුසල අකුසල කර්ම බල වේග. ඒතර බෝසතුන් වහන්සේ වැඩිම කරන්නේ කුසල ධර්මනේ. එතකොට උපනිෂ්ඨයේ සම්ප්‍රත්‍යයයි කුසල ධර්මයන්ගේ කර්ම ප්‍රත්‍යය එකතු වෙලා තමයි භවයෙන් භවයට නිස්පන්ද පරම්පරාව ගුණයෙන් නුවණින් ප්‍රතිපත්තියෙන් සාරවත් වෙමින් වැඩිලා වැඩිලා ඇවිල්ලා කල්ප අසංගානන් ගිහිල්ලා ලෝතුරා බුදුනේ මේ අපේ సంతාන උටත් ওই ශක්තිය තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපි අද යම් ශ්‍රද්ධාවක් දිනු කරනවා, සීලයක් පිහිටා සීලේ දිනු කරනවා, පාපයට ලැජ්ජා නැමැති හිරිගුණේ දිනු කරනවා, පාපයට භාවයේම නැමැති උත්තාපේ දිනු කරනවා. එවාගේම ධර්මාඥානයේ දිනු කරන භෞතික භාවය. එවාගේම ත්‍යාග ගුණයේ දිනු කරන පරිත්‍යාගය. ප්‍රඥා දිනු කරන භාවනා වශයෙන් යම් පමණක්. මේ ගුණාංග හත අපේ සිතේ වැඩෙන්න වැඩෙන්නේ එතෙන්දී සිද්ධ වෙනවා කුසල කර්ම ප්‍රත්‍යය. ඒ වගේම උපනිශ්‍රේ ප්‍රත්‍යක් මේ දෙක. මේ දෙක භවයෙන් භවයට ස්කන්ධ පරම්පරාවට පිහිට වෙන ධර්ම ශක්තිය දෙකයි. මේ ධර්ම ශක්තිය දෙක නිසා මේ භවයේදී යම් බඳු ධාර්මික සපවත් ආලෝකමත් ජීවිතයක් ගත කරනවා වගේ ඊළඟ භවයකදී ඊට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් ආලෝකමත් ජීවිත ගත කරන්න උපනිශ්‍රයක් හේතුවක් ලැබෙනවා. ඒ භවයෙන් භවයට එහෙම වැඩිලා වැඩිලා තමයි අපි බෝධිපාක් ධර්මයන්ගේ මුහු පුරවා ගිය දවසකදී තමන් පැතුවේ රහත් බෝධිය නම් බුද්ධ ශාසනයකදී. පසේ බෝධියේ පැතුවේ නම් බුදු කෙනෙක් පහළ වෙන්නට මත්තෙන් හරි පහළ වුණාට පස්සේ හරි තමන්ම සත්‍ය අවබෝධ කරගෙන පසේ බුද්ධත්වය. ලෞතර බුදුබාපතාන ඥානං ඊට සුදුසු බෝධි සම්භාර පිරිච්ච කාලයකදී ලෞතර බුදුබව. මේ කියන තුන් ආකාර බෝධි ඥානයේදී ආර්ය සත්‍ය අවබෝධ කරගෙනයි අමාම නිවනටපත් වෙන්නේ. ඒකෝට මේවා සිදු කරන දෙන දෙවියෙක් එහෙම නෙමෙයි. රක්ණියෙක් නෙමෙයි, මහේශ්වරයෙක් නෙමෙයි, ඉබේ සිදුවන්නක් නෙමෙයි. මේක සිදු වෙන්නේ අපේ චිත්ත සංකාන තුල දූණු කරගන්නා ලද මෙන්න මේ ධර්ම ශක්තියයි, පුණ්‍ය ශක්තියයි. ඒකයි මේ ගාථා දෙකෙන් සරුවක් යන වාසේ දේශනා කෙලි. ඉතින් මේ නන්දේ සිටුවරයා අර විදිහේ මහා පින්කම් කළා සංගරුවනට ආවාසයක් කරවා පූජා කළ දවසේ දෙව්ලෝ දෙවියමනක් පහළ වුණා. හැබැයි එතුමා සෝවාන් වෙලා එතකොට සෝවාන් වෙලා තමයි මේ දෙව්ලෝට ළඟට ගියේ. දැන් අද තවුද සාභාවන් ඉන්නවා දැන් නන්දේ නමින් දෙව් රජ කෙනෙක් වෙලා. ඒ තිස්සොදුන් බම් විමනක. ඉතින් ඒ දැන් බුද්ධ වර්ෂය හැටියට 2500යිනේ ගෙවුනේ. එතකොට අවුරුදු 25යි. මම මාස 25යි අවුරුදුනේ මේ දවස් 25යි. කාමාශයක් කරුණේ නැහැ තවුද සාවට. ඉතින් ඒ වගේ කෙටි කාලයක් අපේ මනුෂ්‍ය ලෝක වර්ෂ ප්‍රමාණයෙන් දෙව්ලොව බොහොම කෙටි කාලයක්. දෙව්ලොවට තියෙනවා තවතිසා භවණයට මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 3 කෝටි 60 ලක්ෂයක්. එතෙක් එතුමා දෙව්ලොව ඉදී. සමහර නැවත නැවත දෙව්ලොව ඉපදෙලා වැඩිම ගාන ආත්ම හතක් ඇතුළතදී අරිහත්ත්වයට පත්වලා පිරිනමන් පානවා. ඉතින් මේ අනුව සලක බැලීමේදී බුද්ධෝත්පාද කාලයක තමයි අපට මේ වාගේ මහා පින්කම් කරගන්න අවස්ථාව ලැබී තිබෙන්නේ. බුද්ධෝත්පාද කාලයක් වුණාට මදි හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්න ඕනේ. හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණාට මදි ඥාන සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් වෙන්නට ඕනේ. ඥාන සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් වුණාට මදි හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට ඕනේ. කල්යාණ මිත්‍රයන් ලැබුණා වගේම නිවැරදි ධර්මය අපට අහන් ලැබෙන්න ඕනේ. ඒ ධර්මයට අනුව අපට යෝනිසෝ මනසිකාර්යය වැඩෙන්නට ඕනේ. යෝනිසෝ මනසකාරයේ වැඩමින් අපි නිවනට හුරු වෙන කුසල ධර්මයන් පුරුදු කරන්නට ඕන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා. මෙන්න මේ ගුණාංග අපට අද ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන වාග්යවන්ත ජීවිතයෙන් තමයි අපි මේ දවසින් දවස කරන හැම දෙයක්ම තමන්ගේ රැකියාවේ කටයුතු පවා සුගතියට නිවනට උපනිශ්‍රේ වෙන හැටියට කුසල් සිතින් සිදු කරන්නේ. එහෙම සිද්ධ කරනකොට තමන්ගේ ජීවන විනාඩියක් තත්පරයක් පාසා, කබන පියවරක් පාසා යන්නේ සසර ගමන නෙමෙයි නිවන් දෙසටයි. අපාය ගමනට නෙමෙයි සුගතියට නිවනටයි. ඒක නිසා එවැනි භාග්‍යවන්ත ජීවිතයක් අපි උදාපත් කරගෙන තියෙනවා. ඉතින් මේ ජීවිත වාසනාවෙන් තමයි අපි මේ බොහොම සොම්නස්සාගත සිතින් කුසල් කරන්නේ. ඉතින් මේ අනුසලක බැලීමෙන් අපට තියෙන එකම සැනසෙල්ල තමයි ආධ්‍යාත්මික సంతානෙ පිරිසුදු වෙන කුසල ධර්මයන් වැඩි වැඩියෙන් රැස් කර ගැනීම කියන එක තේරුම් අරගෙන ඉදිරි කාලයේ තව තව පිරිසුදු පංචශීලයේ ආරක්ෂා කරගැනීම නිතිප නිතිපත උදේහාස බුද්ධ වන්දනා කරගැනීමෙන් පිරිත් බණ දාන තියා ගැනීමෙන් යෙත් භාවනා වඩමින් ධාර්මික ජීවිත ගත කරමින් දාන ශීල භාවනා කුසල් රැස් කර ගනිමින් මේ උතුම් බුද්ධෝත්පාද කාලයේදී ජීවත් වෙන කෙටි කාලය තුලදී උසස්ම අර්ථයක් නෙලා ගැනීමට අපට ලැබේවා දැන් මේ මොහොතේදීද බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් නිවන් මඟ ආලෝකමත් වනසේ දාන සීල භාවනා වශයෙන් මේ රැස්පත් කරගත් කුසල සම්භාරයේ කාන්තේම මහත්ඵල වේවා මහත්ානිසංස වේවා අදාති මේ සනසන සම්මා සම්බුද්ධ ශාසනය අපට පමණක් නෙමෙයි තවර්දු 5000 කෙරෙන අතුරු ලක්දිවත් ලෝධාතුවේත් පහළ වෙන්නේ ඉහි පෑද හැම දෙනාට ආලෝකමත් දෙමින් සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කලක් නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතර සුපේසුල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කර ගනිමින් සදහම් ආලෝකයේ ලෝට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා මෛත්‍රී කරමි එවාගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මෙකින් අනුමෝදන් වෙත්වා දිනේ මේ ආදි වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා පතු බෝධුවලින් සාන්ත නිවන් සුව ලබත්වා ආත්‍යා මෛත්‍රීන් පින් පමනුවමු සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා පෙරවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පින් කමුණුවමු හිංසිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුවනට ආයුර්ණ සැපබල ප්‍රඥා පිරිනමමින් ආශිර්වාද කරතුව සිදු කරගත් මේ කුසලානුභාවයෙන්ද බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන්ද දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද මේ පින්කම සංවිධානය කරගත් තමටත් සාදු කියා සිත් පාදවා ගත් සමටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දර වතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරසේ දුර වේවා කබන පියරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත පිහිට ආශිර්වාදයෙන් නිතර ලැබේවා කජසොල සතුරු ගිනිජල වශයෙන් සවියා උදාදි විපතක් බියක් නැති ගැනීමක් සිහිනකින්වත් නොම වේවා උපපීනක උපච්ඡේදක කුසල විපාක වාර ප්‍රතිබාහණය වේවා උපස්තම්භක කුසල විපාක එළඹ සිටීම කාය චිත්ත පීඩාදියක් කිසිවිටක නොම වේවා කායික මානසික සනසෙල්ලේ දලව දුණුව නිවන් මාර්ග පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේ තුලින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සූභම විහෙරණ සතර සංග්‍රහවත් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරී ඉතිරි ශාස්ත්‍රීය වේ සමුද්දමත් වේවා දින්සත් සතුවර්ෂාධික කාලයක් අතරක් නෑර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා සසල වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතන් වහන්සේ නිවී සනසේ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි